සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සම සිත් සූපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ කොබේගනේ බමුණුගම පදිංචි ටීබී රංගනායක මහතා ඇතුළු දූදරු පිරිස සමග කුරුණෑගල දකුණු රවුම් පාර දෙවනි පටුමග ලිපිනේ පදිංචි මල්ලිකාතපත්තු මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත්සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු අවසරයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස අතිගෞරවනීය ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයෙහි ශ්‍රීමත් අනුනායක දූරන්දර ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරයේහි විහාරාධිපති දර්ශනපති රාජකීය පඬිතුක නම කියනට අවසරයි පරම පූජනීය ආනමඩුවේ ධම්මදස්ස විධාන අනුනායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර පින්වත් බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝවාසී මහා සංඝරත්නයන් අවසරයි මේ පැයට නියමිත බෞද්ධ ආරූප වාහිනී සද්ධර්මානුශාසනාව සඳහා පූර්ණ පින්බර දායකත්වයේගෙන කටයුතු කරන කොබේගිනේ බමුණුගම පදිංචි ටීබී රංග නායක මහත්මය තුළු දූ දරු පිරිස සහ කුරුණෑගල දකුණ රවුම්පාරේ දෙවෙනි පටුමග පදිංචි මල්ලිකාත පත්තු මහත්මිය තුළු දූ දරු පිරිස මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරනු ඔයත් හැම දිනෙකටම නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනු. පින්වත්නි ඔයත් හැම කෙනෙක්ම ඌමනාවෙන් තමයි මේ පින්කමක් සංවිධානය කරගන්නේ. බණ අහන්න වෙලෙන්න පිරිස දැක්කහමත් එහෙම හිතෙනවානේ. දැන් ඔයත් ජීවිතේ බොහෝ කාලයක් ගෙවල දැන් ඉවරයි. නේද? ඒතකොට දැන් බය වෙන්න එපා මෙහෙම කිව්ව කියලා. අපි හැම කෙනෙකුටම ජීවිතේ මූණ දෙන්න වෙන අවස්ථා හතරක් තියෙනවා. බාල කාලයක් තියෙනවා. තරුණ කාලයක් තියෙනවා. ඉන් පස්සේ වැඩිහිටි කාලයක් තියෙනවා. වයෝවෘද්ධ කාලයක් තියෙනවා. ওই අවස්ථා හතරට මුහුණ දෙන්න වෙනවා. නේද? කාටවත් නෑ දැන් මං වයසට නෑ දැන් මගේ තාමස් පේනවා කියලා එහෙම කියන්න බෑ. බුදුහාමුදුරු මතක් කරපු ජරා ධම්මෝ මේ ජරං අනතෝතීති අබින්නම් පච්චවිත්තිතබ්බා ඉත්තියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවිත්තිතබ්බා අංගුත්තර නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ තියෙනවා නිතර නිතර මෙනෙහි කළ යුතු කොටස් හතරක් දේශනා කරලා. නේද? ඒකනේ කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ. නිතර නිතරම කල් නොයවා. අභින්නම් පච්චවෙත්කිතබ්බං. නිතර නිතරම මෙනෙහි කළ යුතු දෙයක්ලු. කල් නොයවා නිතර නිතර මෙනෙහි කළ යුතු දෙයක්ලු. මොකන්ද? ජරා ධම්මෝ මේ ජරං මම මොකකටදපත් වෙන්නේ? ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං කියලා තියෙන අට කතා විස්තරයක් කරලා. ජරාවටපත් වෙනවා කියලා කියන එක විස්තර කරන අට කතාවේ තවත් සරල වෙන විදිහට. ඒක කියනවා දීරනවා, කැඩෙනවා, වෙනස් වෙනවා, වයසට යනවා. ඔකට තමයි කියන්නේ මොකක් කියලාද? ජරාවටපත් වෙනවා කියලා. දැන් ජරාවටපත් වෙන මොනවද? කබලිකාරගෙන ජීවත් වෙන සත්වයන්ගේ ශාරීරික ජරාවටපත් වෙනවා. නේ අපි හැමදෙනෙක්ම කබලිකාහාර සත්වයනේ. කබලිකාහාර සත්ව කියලා කියන්නේ මොනවද? අපි කටෙන් හපලා ආහාර අරගෙන ජීවත් වෙන කයක් ඇති සත්වයෝ. නේ? අපි මේ සුවඳා ග්‍රහණය කරලා ජීවත් වෙන්නේ නැහැනේ. අපි ආහාරයක් කෑලි ආහාර අරගෙන ජීවත් වෙන සත්වය. මේ සත්වයෝ කයෙන් ජරාවටපත් වෙනවා. පත් වෙනවද නැද්ද? පත් වෙනවා. මේක ගැන නිතරම හිතන්න කියනවා. අබින්නම් පච්චවෙත් කිතබ්බක්. <coughs> නිතර නිතර හිතන්න. ඒ නිතර නිතර හිතනකොට දැන් ඔයත් අන්න තියෙනවා. තරුණ කාලයක් ළමා කාලයක් මට තිබුණා. නේ? ඒ තරුණ කාලේ හයි ශක්තිය දැන් තියනවද? දැන් දැන් නෑ දැන් විය ගහක් නැත්තම් අර උණ ගහක් උඩට ගිහිලා ආපහු බිම් බලනවා වගේ. දැන් කුඩා ළමයි වගේ ජීවත් වෙන්න ඕන. නේ? දැන් කුඩා ළමයිගේ ඇස් පේන්නේ නැති කාලයක් තිබුණා. අඳුන ගන්න බෑ දැන් වයසට වයෝවෘද්ධත්වයටපත් වෙනකොට අපිටත් ඒක වෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තේ නැත්නම් අපේ Eh, අපිට ඒක කියන මේ ස්ට්‍රෙස් එකක් වෙනවා මේ ආතතියක් වෙනවා. මට ඇස් පේන්නේ නැහැ කියලා මම තේරුම් අරගන්න නැතුව ඇස් පේනවා යයි අඟවගෙන ජීවත් වීම තුළ අපට ආතතියක් හටගන්නවා. ඒ කියන්නේ අනේම ගැස් දෙක පේනවා කිය කිය පාරේ විදින හැබැයි හැප්පෙනවා. ඒකට කියනවා මානය. මොකද්ද මානය? යෞවන මදයෙන් මත් වෙනවා. හැබැයි වයසට ගියා කියලා පිළිගන්නේ නැහැ. මත් වෙන මොකෙන්ද? මට තව පුළුවන් මම ශක්තිමත්. එහෙම නෙවෙයි. අපි නිතරම හිතන්න ඕන දෙයක් තමයි මොකද්ද? වයසට යාම ලෝකයේ තියෙන ස්වභාවය. වෙනස් කරන්න බෑ කාටවත්. පුළුවන්ද? මොන ආහාර ගත්තත් මොන විටමින් වර්ග ගත්තත් නේ දැන් මේ අම්මගේ කොණ්ඩේ පේන්නේ නැද හොඳටම සුදු වෙලා. හැබැයි පාට කරන්න පුළුවන් කෙනෙකුට. නමුත් වැඩක් තියනවාද? මේක තමයි ලෝකේ යථාර්ථය. මටත් ඔය කුරුමයි, ඔබටත් ඔය කුරුමයි. මේ යථාර්ථයට මූණ දෙන්න නම් අපි ශක්තිමත් වෙන්න ඕන ධර්මයෙන්. ආන්ගේ ධර්මයෙන් ශක්තිමත් වෙන විදිහ තමයි බුදුහාමුදුරු ගන්නලා තියෙන්නේ. ජරාවටපත් වෙනවා, දිරීමටපත් වෙනවා, වෙනස් වීමටපත් වෙනවා. ගෙනියන්න කිසි දෙයක් නැතුව හිස්සතින් යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අතහරින්න වෙනවා. වෙන්නේ නැද්ද? වෙනවා. කොච්චර දුක් වුණත් කොච්චර බැඳීමක් තිබුණත් අපේ ශරීරයෙන් හුස්ම ටික ගිලෙන වෙලාවක් එනවා. නොවන වෙලාවක් නෑ කොයි වෙලාවක හරි වෙනවා. කොයි වෙලාව වෙයිද දන්නේ නෑ. බුදුහාඳුරු මතක් කරන ඒ නිසා මේ ජරාවට පත්වෙන සෑම අවස්ථාවකදීම හිතන්න කියනවා. මහණෙනි කටේ තියාගෙන හපන බත් පිට ගිල ගන්න කලින් මැරෙයි කියලා. ඔන්න හිතන්න කියන විදිහ. ඒ කියන්නේ මරණ ධම්මෝ මේ මරණං අනතෝ තීති අබින්නම් පච්චවෙත්කි තබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙත්කි තබ්බං. දැන් මං වයසට යනවා වගේම ඊළඟ අවස්ථාව මොකද්ද? මරණයටපත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව මම දන්නේ නැහැ. දැන් වෙයිද, හෙට උදේ වෙයිද, මේ මොහොතේ වෙයිද කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මතක් කරන දේ මොකද්ද? මහණෙනේ කටේ තියාගෙන හපන බත් ටික ගිල ගන්න කලින් මැරෙන්න පුළුවන්. ඊළඟට කියන මහණනි ඉහළට ගත්ම හුස්ම රැල්ල පහළට හෙලන්න කලින් මැරෙන්න පුළුවන්. නේ දැන් ඔයත් කියනවා අනේ හාමුදුරනේ කළු ගලක් වගේ හිටියේ හිතුවේ නෑ මැරිලා ඇතිද කියලා. අනේ මේෙන් ඉඳලා ආරංචුනා මැරුණ එක තමයි ජීවිතේ හැටි. හැබැයි යෝක මෙනෙහි කරන්නේ නැති කෙනෙකුට පුළුවන් වේද සිත හදාගෙන අතහරින්න. හරි අමාරුයි වෙනකොට. ඒ නිසා අතහැරීම ජීවිතේ පුරුදු කරගන්න ඕන. ඒ අතහැරීම පුරුදු කරගන්න නම් තමා තෘෂ්ණාවෙන් බැඳිලා තියෙන දේ යථා ස්වરૂපයේ ස්වභාවය නුවණින් දකින්න ඕන. මං අතහැරියා කියලා සිතෙන් අතහරින්න නැතුව ගතින් වචනෙන් අතහැරියට වැඩක් නැහැ. නේ දැන් මේ අප්පච්චිලාට අම්මලාට දැන් කඩයක් කළා නම් කඩේට යන්න බෑ දැන් වයසයි නේ දැන් සල්ලි කුලේ පේන්නේ නේ ගණන් ටික එකතු කරගන්න පේන්නේ ඉතින් ඒක දරුවෙකුට පවරනවා පවරලා ගෙදර ඉඳගෙන කියනවා අනේ මං ඔක්කොම අතහැරලා තියෙන්නේ හැබැයි අතහැරලාද සිතින් අතහැරලා නැහැ සිතින් අතන ජීවත් වෙනවා ඒක එපා කියන බුදුරජාණන් වහන්සේ සිතින් ගතින් දෙකෙන් අතහරින්න ඕන ඒ අතහරින්න නම් තමා බැඳිලා තියෙන වස්තුකාමවල ආදීනව දකින්න කියන බුදුරජාණන් වහන්සේ. දැන් ඔයත් හිතලා බලන්න. දරුවෝ කියලා කොච්චර බැඳිලා හිටියත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ඔයත් ටිකක් මේ හොඳ يعني මේ මේ මේ මුහුකුරාගේ දැනුමක් තියෙන මේක තරුණ දරුවෙකුට කිව්වොත් පිළිගන්නේ නැහැ. ඔයත්තන්ගේ දරුවෝ ඔයත්තන්ගේද කියලා අහුවොත් ඔයත් ඔව් කියයි. හැබැයි දැන් මේ වයසේ අම්මලා කියන්නේ අපේ නෙවෙයි. අපේ නම් අපිට ඕන හිතෙන විදියට හිතන්න ඕනේ. එහෙම හිතන්නේ නැහැ. නේ ඔයත්තන්ගේ දරුවෝ ඇත්තෝ හිතෙන විදියට හිතනවද? නැහනේ. ඔයත් හිතෙන විදියට හිතන්නේ නැහැ. ඔයත් උදා කැමතිද දරුවෝ ලෙඩ වෙනවට? මම කැමති නෑ. නමුත් දරුවෝ ලෙඩ වෙන්නේ නැද්ද? මගේ දරුවෝ නම් ලෙඩ වෙන්නේ නැත්තම් මගේ දරුවෝ නම් මම වුන් ලෙඩ වෙනවට අකමැති නම් වුන් ලෙඩ නොවී ඉන්න ඕන. හැබැයි ලෙඩ නොවි ඉන්නවද? ඔවුන් ලෙඩ වෙනවනේ. මම පව් කරන්න කැමති නෑ මගේ දරුවෝ පව් කරන්න කැමති නෑ නමුත් දරුවෝ පව් කරන දරුවෝ නැද්ද? එහෙනම් මගේද? මේ මගේ කියන මම සංකල්පයක් හිත ඇතුලේ තියාගෙන මම අල්ලගෙනනේ මම පව් කරන්න කැමති නෑ මගේ දරුවෝ පව් කරන්න කැමති නෑ නමුත් දරුවෝ පව් කරන දරුවෝ නැද්ද එහෙනම් මගේද මේ මගේ කියන මම සංකල්පයක් හිත ඇතුලේ තියාගෙන මම අල්ලගෙනනේ. අනුන්ගේ දෙයක් මාසන්තක තියාගෙන විඳවනවා. මොනවා කියන්නේ විඳවන්නේ? මම අකමැති දේ වුන් කරන්න කරන්න කරන්න කරන්න මම විඳවනවා. මම ටොකු එන එන මම බැන බැන මම තල තල මම නීති පනව පනව ගන්න හදනවා මගේ තැනට. එන්නේ නැහැ. එන්නේ නැහැ. බුදුහාමුදුරු මතක් කරනවා පින්වත්නි මගේ කියලා කිසි දෙයක් නැහැ. මේ බැඳීම් ගොඩක් ඇතුලේ අපි තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න එකයි වෙලා තියෙන්නේ. මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ වාහන, මගේ වස්තු සම්පත්, මගේ ධන සම්පත්, මගේ නිලය, මගේ මාන්නේ මේ කොහොම මගේ මම මම මට කියලා අල්ලගෙන මමම තැවෙන දේවල් වෙලා. හිතෙනවා එතකොට අනේ මම මැරුණාම දරුවන්ට මොකද වෙන්නේ? මොන වුණත් මට මොකද මම මැරිලානේ. මගෙන් පස්සේ මොන වුණත් මොකද හිතේ? පින්වත්නි සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් වලින්. දරුවොත් එහෙමමයි. වතු පිටි දේ දොර ඉඩ කඩනුත් ඒකමයි. ඔකෙන් තොර දෙයක් නැහැ. මේ සියල්ලම ඇතුලේ පවතින සත්‍ය ධර්මයේ තමයි මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ඇතුළත් වෙලා තියෙනවා. හැම එකක් තුලම තියෙනවා. මා තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා නම් මා netin දකින අන්‍ය ලෝකයේ තුල ඒක නැද්ද? නේ ඒකනේ මේ වෙලාගෙන ඉන්නේ. සිද්ධාර්ථ තවුස ඕක තමයි දැක්කේ. මොකද්ද? යශෝදරාවතට පුත් කුමාරයෙක් ඉපදුනා. පණිවිඩය ඇවිල්ලා කිව්වා රජතුමනි ඔබ තාත්තෙක් අද තිමිරිගේ ඇතුලේ යශෝදරාවත දරුවෙක් ප්‍රසූත කළා සිද්ධාර්ථ තවුසේ වෙලාවේදී හිතෙනවා රාහුලෝ ජාතං බන්ධනං ජාතං රාහුලයෙක් ඉපදුනා කියලා කියන්නේ බැඳීමක් හටගත්තා. එතනදිම අතහැරියා. මාරයා එවදින් ආරාධනාවක් කරනවා බෝසත්තුමනේ සත්තියක් රාහුලත් එක්ක ඉන්න ඉන් පස්සේ මහා බිනිස්ක්‍රමණය කරන්න. මොකද්ද කියන්නේ? සතිය. හිටියද? සතිය හිටියානම් සිනහවට ඇලෙනවා. සතියක් හිටියානම් ඒ ආදරයේ ස්නේහයට ඇලෙනවා. අපට වෙන්නේ තෝකමයි. එක දවසේදී ඉපදිච්ච දරුවෙක් රෝහලින් ගෙදර අරන් ඇවිල්ලා ලොකු උත්සව කරලා දහන කරනවද? කීයෙන් කී දෙනාද ඒක කරන්නේ? ගැබ තුලම ඉන්න දරුවෝ මැරුණාම එහෙම කරනවද? හැබැයි ඉපදිලා මාසයක් දෙකක් අවුරුද්දක් ගියාට පස්සේ දුක වැඩි. ආන් අපි ඒ ඒ තැන් වලට ඇලෙනවා කියලා බුදුහාමුදුරු මතක් කළේ ඒක. මොකද්ද? එක්ක අපි ඇලෙනවා කියන බුදුරජාණන් වහන්සේ කාම ලෝකයට ඇලෙනවා. කාම ලෝකෙට ඇලිච්ච ගමන් తත්‍ර తත්‍රාభిනන්දනේ ඒ ඒ තන විවිධ සතුටු දකිනවා ඒක දුක දකින්නේ නැහැ කියනවා. මේ දුක හැබැයි දුක කියලා පේන්නේ නැහැ. හුරතල් කරනවා, නලවනවා, උගන්වනවා, හැඩ බලනවා මේ සියල්ලම කරනවා. හැබැයි මේක දුකක්. හැබැයි දුකක් කියලා පේන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි නිතරම පුරුදු වෙන්න දැන් ප්‍රගුණ කරගන්න ඕන දේ තමයි අතහරින්න ඕන. ඒ අතහරිනකොට අපි කළ පින්කම් නිතර නිතර කරගෙන ඇත්ත දකින්න ඕන. මොනවද? අනිත්‍ය කියන ලෝකේ ධර්මතාවයේ තියෙන මම මේ විඳින්නේ අනිත්‍ය කියන ධර්මතාවය. දුක තියෙන ධර්මතාවයේ ලෝකේ තියෙන මම මේ විඳින්නේ දුක කියන ධර්මතාවය. අනාත්ම කියන ධර්මතාවයේ ලෝකේ තියෙනවා මම මේ විඳින්නේ අනාත්ම කියන ධර්මතාවය. එහෙනම් මට මාව පාලනය කරගන්න බැරි නම් මා ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා නම් අන්න අය ගැන කවර කතාවක්ද මම ළඟ තියෙනවා නම් අන්න අය ළඟ කවර කතාවක්ද අන්න අය ළඟ නැති මල් ළඟ පමණක් තියෙනවා නම් එතන ප්‍රශ්නයක් මම ළඟ තියෙනවා නම් අන්න අය ළඟ තියෙන්නම වෙනවා ඒ නිසා පින්වත්නි මේ ශරීරයේ අසුභය ගැන දකින්න පුරුදු වෙන්න මේ ශරීරයේ තියෙන අසුභය ගැන දකින්න පුරුදු වෙන්න. එතකොට මේක අතහරින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිසා පැහැදිලි කරනවා මහණෙනි දෙතිස් කුණපයෝ ගොඩක් තමයි මේ තියාගෙන ඔබලා පාලනය කරන්නේ. කුණු ගොඩවල් කීයක්ද? කුණු ගොඩවල් 32ක් තියෙනවා. කේසා ලෝමා නකා දන්තා චතෝ මන්සා නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකන කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මන් පුබ්බෝ ලෝයි මේ කො මොනවද? සැපක් තියේද මේක ඇතුලේ? ඔය පිටලා බලන්න. හොඳට පීරණ කෙස් එකකින් පොඩි කෙස් කුලියක් බත් එක්ක ව්‍යංජනයක තිබුණොත් මොකද වෙන්නේ? පිළිකුල් කරනවා. ගාන සබන් කෑල්ලේ තිබුණොත් මොකද කරන්නේ? පිළිකුල් කරනවා. බොන වතුර වීදුරේ තිබ්බොත් මොකද කරන්නේ? පිළිකුල් කරනවා. එහෙනම් මේ පිළිකුල් කරන කෙස් ගොඩක් නේද මම මේ සරසගෙන ඉන්නේ? එහෙනම් මේකෙන් නිත්‍යතාවයක් තියනවාද? බුදුහාමුදුරු හිතන්න කියපු විදිහ. එහෙනම් කෙස් වලට ඇලිලා වැඩක් තියනවාද? බලන්න පින්වත්නි මහා ප්‍රජාපති ගෝතමී අම්ම ඇතුළු 500ක් දෙනෙක් හිටියා. 500ක් මේ 500 තිබුණු කේස කලාපය ගැන විස්තර කරනවා කොහොමද? ඔයත් කියවලා බලන්න තෙරෙන ගීතවල. මහ පොළවේ නොගෑවෙන ගෑවෙන තරමට කේස කලාපය දිගයි කියනවා. එහෙම කේස කලාපයක් දකින්නවත් තියෙද? තිබ්බම කියන්නේ. කියන යගේ කේස කලාපයේ ඇඳුමක් නොමැති කල්හි තම ශරීරයේහි විලිවසාගෙන සිටු මැදුරට යන්න පුළුවන් තරම් කෙස් විශාල විදිහට පිහිටලා තියෙනවලු. ඔහොම කියද්දි හිතෙන් අපිට තියෙන නරිවලිගයක්. මුළු ඇඟම වහගෙන යන්න පුළුවන් ඇඳුමක් නැතිව බිලිවසාගෙන. එච්චර තිබුණු කේස කලාපේ මොකද කළේ? එක දැලි පීපාරකින් ගාගෙන 500ක් දෙනෙක් එක්ක පිළිවෙල වෙල බුදුහාඳුර ළඟට යනවා පැවිදිකම ඉල්ලගෙන. ඇලිලා නැහැ අතහැරලා. ඇලිලා නැහැ මොකක් කරලා තියනවද? අතහැරලා. මේව පින්වත්නි කුණු ගොඩවල් කියලා දකින්න කිව්වේ. සෝදන් නැතු ඉන්න බලන්න මේක කොච්චර ගඳ එනවද? රෝහලක නතර වෙලා ඉන්න සතියක් දෙකක්. ඊට පස්සේ කියනවා අනේ මේ කොණ්ඩේ හොදලා ඉවර කරගන්න තිබ්බනම් මට බූගාලා දාන්න හිතිලා තියෙන්නේ. මේක තමයි ඇත්ත. බුදුහාඳුර දකින්න කිව්වේ මේක ගැන. ඊළඟට බලන්න කියන බුදුරජාණන් වහන්සේ මොනවද? net දෙකෙන් ගලන කබ කඳුළු හොඳ දේවල්ද? අසුභය දකින්න කිව්වේ ඒක. ඇස් පිල්ලම නොකොට හිටියොත් කඳුළු වක්කඩ කැඩුවා වගේ පල්ලහැට ගලනවා. සුභයිද අසුභයිද? ඊළඟට ඔයත් හිතලා බලන්න උදේට මූණ හොදන්න නැතුව බැලුවොත් කබ ගලලා තියෙනවා. හැබැයි කබයි කඳුළු ඉවත් කළාට පස්සේ ඇහැට ඇලෙනවා. නමුත් ඇහි ස්වභාවය තමයි කබ කඳුළු ගලන එක. බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණනි මේ අසුබය දකින්න කියනවා. අනුන්ගෙන් නෙමෙයි. තමන්ගෙන්. එතකොට අතහරින්න ලේසි කියනවා. එහෙම නැත්තම් මේකට ඇලෙනවා ඇලිච්ච ගමන් වෙන්නේ අතහැර ගන්න බෑ. අනේ මගේ ඇස් දෙක අනේ මගේ කොණ්ඩේ කියලා එකට ඇලෙනවා කියනවා. ඒක අතහැර ගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වත්නි මතක් කරන බලන්න කියනවා නාස් දෙකෙන් ගලන හොටු දියර. වේලිල තියෙනකන් හුස්ම ගන්නවා. හැබැයි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන සතර මහා ධාතු හරියට හුඹහක් ඇතුලේ ඉන්න සර්පය හතර දෙනෙක් වගේ කියන බුදුහාමුදුරුවෝ. මොකද්ද? හුඹහක් ඇතුලේ ඉන්න සර්පය හතර දෙනෙක්. හුඹහ ඇතුලේ ඉන්න සර්පය හතර දෙනා මොකද වෙන්නේ? කෝට්ටක් අරන් යනපු ගමන් පුප්පගෙන එළියට එනවා. ඒ වගේ තමයි මේ ශරීර කූඩු ඉන්න සතර මහා ධාතුන් ටික. නිකමට පින්නේ හිටියොත් එහෙම කිබුහුන් ගිහිල්ලා කිපෙනවා. ආයේ මෙයා සතියක් හොඳට මට සැලකුවා. අද විතරයි මෙහෙම කළේ කියලා ඉන්නවද? ඉඳීද? ඩිංග ඇති මේ සර්පේ වගේ සතර මහා ධාතු කිපෙනවා. කිපිච්ච ගමන්ම නහයෙන් හොටු දියර ගලනවා කියනවා. ඔන්න ස්වභාවය. ඒක දකින්න කියන බුදුරජාණන් වහන්සේ. ඊළඟට කලින් කටෙන් කෙලවිසික්ක වෙනවා. කෙල තියෙනවා. හොඳද නරකද? පිළිකුල් කරනවා. කෑම කන තැන කෙල වැටලා තිබුණොත් පිළිකුල් කරනවා. කැහි විසි කරලා තිබුණොත් පිළිකුල් කරනවා. මිනිස්සු නහය වහගෙන ඇහැ වහගෙන වැලි දාගෙන යන්නේ. හැබැයි මේක පිට තිබ්බ දෙයක්ද ඇතුලේ තිබ්බ දෙයක්ද? Taman ළඟ තිබ්බ දෙයක්. හැබැයි බාහිර නිකුත් කරපු ගමන් මිනිස්සු මොකද කරන්නේ? පිළිකුල් කරනවා. මේකනේ මේ බුදුහාමුදුරු හිතන්න කිය. මේව තියාගෙනනේ මම ඉන්නේ. කැහිසොටු මං ළඟ තියාගෙන මම ජීවත් වෙන්නේ. ඒකයි අසුබේ දකින්නේ. මේකේ සුබ දෙයක් නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරන පින්වත්නි බලන්න කියනවා කොච්චර දාඩිය ගලනවද කියලා. දාඩිය ගලනකොට සැපද දුකද? කොච්චර පිළිකුල්ද කියලා අහන බුදුරජාණන් වහන්සේ. කිහිලි වලින් දාඩිය ගලනවා. අතෙන් දහඩිය ගලනවා, පපුවෙන් දහඩිය ගලනවා, බෙල්ලෙන් දහඩිය ගලනවා. කන් වලින් දාඩිය ගලනවා, කකුල් වලින් දාඩිය ගලනවා. මුහුණෙන් දාඩිය ගලනවා මුළු ශරීරෙම පින්වත්නි. තේජෝ ධාතුව කිපුණු ගමන් දාඩිය දාන්න පටන් ගන්නවා. මහන්සියලා වැඩ කරපු ගමන් අවුවේ හිටපු ගමන් වෙන්නේ ඒක තේජෝ ධාතුව කිපෙනවා. මෙයා පැය 8ක් හිටියේ එයා කන්ඩිෂන් කරපු කාමරයක පැයයි නෙලී ඉන්නේ කියලා දාඩි දාන්න තු ඉන්නවද? එහෙම නැහැ පොඩ්ඩ ඇති කිපෙනවා සර්පය කියලා කිය බුදුහාමුදුරේ ඒක. කියනවා මහණෙනි මේ ශරීරේ කොච්චර තියෙන දේවල්ද බලන්න කියනවා පිළිකුල් සහගතයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරන මොකද්ද? පිරිසත් එක්ක එකතු වෙලා කෑම කනවා. ඔයත් කෑම මේසේ ඔක්කොමලත් එක්ක දූ දරුවෝ නෑදෑයෝ සීයා ආච්චි නැන්ද මාම එක්ක එකතු වෙලා ඔක්කොම හොඳට රසට ආහාර ගන්නවා කියනවා. රස කර කර ආහාර ගන්නවා කියනවා. මට අරකින් බෙදන්න මේකෙන් බෙදන්න මේකෙන් අඩු කරන්න අරකින් වැඩි කරන්න කී කී ආහාර ගන්නවයි කියන. හැබැයි හැමෝම එක්ම සිනහස වෙවි නෙමෙයිද ආහාර ගන්න කියලා අහනවා. හැමෝම එක්ම හිනහ වෙවි ආහාර ගන්නවා කියන. මහණෙනි රසනහර පිනවන්න කොච්චර කැමැතිද කිව්වොත් ඒ ආහාර වලට ඇලෙනවා කිව්ව සත්‍යය. ඇලිලා උදරය දක්වා ගමන් කරාට පස්සේ ආමාශයෙන් ආහාර ජීර්ණය කරන්න පටන් ගන්නවා. ඉන්පස්සේ අදුව මාර්ගයෙන් කැලිකසල පිට වෙනවා කියනවා. එහෙනම් ඔක්කොම එකතු වෙලා කැලිකසල පිට කරනවාද? මේ මේ අසුබේ දකින්න කිව්වේ එහෙම. ඔක්කොම එකතු වෙලා කෑවට ඔක්කොම එක වැසිකිලි යන්නේ නැහැ කියනවා. තමන් රස කර කර විඳපු ආහාරයෙන් නහය වහගෙන, දොරවල් වහගෙන, ජනෙල් වහගෙන වතුර ගොඩක් එකතු කරගෙන මේක පිට කරනවා කියනවා. එහෙනම් මේක ඇතුලේ තියනෝද කියලා අහන සුබ දෙයක්. මේකට නෙමෙයි ඇලිලා ඉන්නේ. මේක මේ අතහැර ගන්න බැරි මේ කුණුකොට බදාගෙන ඉන්නවා කිව්ව සත්වයා. මෝඩකමෙන් වැහිලා ඉන්න, අවිද්‍යාවෙන් වැහිලා ඉන්න, ප්‍රඥාවන්තකමෙන් දුරස් වෙලා ඉන්න, අධර්මයේ පිළිබඳව කරපුන්නගෙන ඉන්න, ධර්මයේ ප්‍රතික්ෂේප කරලා තියෙන. යථා ස්වභාවයෙන් නොදකින කෙනා මොකද කරනවා කියවේ? මේ කුණුකොට බදාගෙන ඉන්නවා කියනවා. ලෝකයේ දැක්ක ආර්ය උත්තමය මේක දකිනවා කියන උන්වහන්සේලා පිළිකුල් කරනවා කියනවා. නුඹලා කොච්චර පාපගාමීද මේ කුණු ගොඩක් බදාගෙන මගේ මම මට කියනවා. ඔයත් දකින්න හිඟන්නෝ ඉන්නවා පාරේ shopping නුරකට ගහගෙන ඉන්නවා විසිකරන ද්‍රව්‍ය දාගෙන ඉන්නවා කුණු වෙච්ච අපි කියන පාරේ ඉඳලා මොකද්ද? අනේ මේ මනුස්සයට පිස්සු. මොකටද පිස්සු කියන්නේ? අර කුණු ගොඩ කුණු ගොඩ කරපුන්නගෙන ඉන්න නිසා. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා අපිටත් ඒ විදිහටම කියනවා. උන්වහන්සේලා දකින දේ අපි නොදකිනවා. කියනවා මහණෙනි අදෝ මාර්ගයෙන් කැලිකසල පිට වෙනවා. මූත්‍රා මාර්ගයෙන් මූත්‍රා පිට වෙනවා කියනවා. අදෝ මාර්ගයෙන් වායුව පිට වෙනවා කියනවා. පින්වත්නි මතක් කරන භාග්‍යතුන් වහන්සේ මේ නියපොත්ත ඉඳලා කෙස් ගහේ ඉඳලා රෝම කූපේ ඉඳලා හැම මස්නහරේ ඉඳලා තියෙන්නෙම මොනවද? පිළිකුල් දේවල්මයි. මේ පිළිකුල් දේ තව කවදා හරි අපි මගේ මට මම කරගෙන මේක නඩත්තු කරන්න දරන ව්‍යායාමක් තියෙනවා කියන. ඒ ව්‍යායාම තමයි කියනවා ආග්‍රහණ කරන සහ ආස්වාස කරන සහ ප්‍රාස්වාස කරන වායුව. ඕකෙන් මේක නඩත්තු වෙනවා. හුස්ම ගන්නවනේ. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. ඔන්න මේක නඩත්තු කරනවා කියනවා. ඊළඟට මේකට ආහාර දාලා දාලා දාලා මේ ගිනි ගොඩ ගිනි තියා ගන්නවා කියන හරියට දර එකතු කරනවා වගේ. නමුත් මේකේ කොච්චර කළත් පවතින්නේ නැහැ. උන්වහන්සේ මතක් කරනවා මහණෙනි ඇසිපිල්ලක් වාරයක් වාරයක් ගානේම මේ ශරීරය වෙන්නේ ජරාවටපත් වෙන එක. ජරාවටපත් වෙන එක මෙනෙහි කරන්න පුළුවන් එහෙමත් කෙනෙකුට තමයි කියනවා. හැමෝටම පුළුවන් කමක් නැහැ. පින්වත්නි ඔබ නිතර නිතර මෙනෙහි කරන්න ඕන එකක් තමයි. සුභයි කියලා කිසිම දෙයක් මේ පංචස්කන්ධය තුල ගන්න නැහැ. කිසිම අංශු මාත්‍රයක්වත් ගන්න නැහැ. මේක හොඳයි මේක නරකයි කියලා ඉවත් කරන්න බෑ ඔක්කොම නරකයි කියනවා. ඊළඟට කියන භාග්‍යවතුන් වහන්සේ මැරිලා 20කට පස්සේ මොකද්ද වෙන්නේ? දිනයි දෙකයි තියෙන්නේ පින්වත්නි කියනවා මොනව කෑවත් මොනව ඇන්දත් මොන සැප වින්දත් මොන තාන්න මාන්න දැරුවත් මේක දින දෙක තුන වෙනකොට මොකද්ද වෙන්නේ? නිල් පාට වෙන්න පටන් ගන්නවා. එම්බාම් නොකර ඔයත් ගෙදර තිබ්බොත් දරුවෝ දවස් දෙකක් තියාගන්නේ නැහැ. ඔක තමයි ඇත්ත. මේක නිල් පාට වෙන්න පටන් ගන්නවා කියන එකයි මේ ස්වභාවය කියන බුදුරජාණන් වහන්සේ. ඒක යැලෙන්න එපා කියලා කියන්නේ. උන්වහන්සේ මතක් කරනවා ආයුස්මාච විඤ්ඤාණං යදා කායං ජහන්ති මේ අපවිද්ධෝ තදාසේති නිරත්තංව කලින් කරා ආයුස්මාච විඤ්ඤාණං මෙන්න මේ කොටස් තුනක් තියෙනවා කියන මේක ඇතුලේ මොකන්ද ආයුෂයයි උෂ්ණයයි විඤ්ඤාණයයි තියෙනවා ආයුෂ තියෙන කාලයක් මේක පවතිනවා උෂ්ණේ තියෙන කාලයක් මේක නරක වෙන්නේ නැතුව තියෙනවා එහෙනම් විඥානය කියන්නේ මොකද්ද? අඳුන ගන්න පුළුවන්කම තියෙනවා. මේ තුන තියෙනකන් මේකට අපි කියන මොකක් කියලාද? පණ තියෙන ජීවි වස්තුවක් කියලා සලකනවා කිව්වා. පණ ඇති ජීවි වස්තුවක් කියලා සලකනවා. යදා කායං ජහන්තිමේ කොයි වෙලාවක හරි කිනම් මොහොතක හරි කිනම් අවස්ථාවකදී හරි මොනයම් හෝ දෙයක් නිසා ආයුක්කය කර්මක්කය උභයක්කය උපච්ඡේද මේ හතරක් එනවා ආයුක්කය කරවල එක්ක ආයුෂ ඉවර වෙනවා කර්මක් එක්ක කර්ම ඉවර වෙනවා උභයක්කය මේ දෙකම ඉවර වෙනවා උපච්ඡේද ෂණික මරණයකටපත් වෙන මේ අවස්ථා හතරෙන් එකක් තමයි ඔබට මට එන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින විදිහ ඔබත් හිතලා බලන්න දැන් ඔයත් අවුරුදු 60ක් පිරিলা නම් හිතන්න දැන් ආයුක්කය. හොඳ ආයුෂක් වින්දා. හොඳ ආයුෂ වින්දා. ඔයත් අවුරුදු 200ක් ඉන්නවද? ඉන්න බෑ. මේ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ පින්වත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අවුරුදු 2600 ඉක්මුණාට පස්සේ මානවයාගේ ආයුෂ පවතින අවුරුදු 60ත් 70ත් කියන කාල පරාසය. දසවස් ආයුක වර්ධන සූත්‍රය කියවලා බලන්න චක්කවර්ති සී සූත්‍රයේ 10 වෙනි එක. ඒකෙදි කියන ආයුෂ පරිහානියටපත් වෙන විදිහ. එහෙනම් දැන් අපි ආයුෂ පරිහානියටපත් වෙන්නේ නැද්ද? මේපත් වෙනවා. ඒපත් වෙන්නේ ගන්න ආහාර නිසාවත් පායන ඉර නිසාවත් නෙවෙයි. ආයුෂ පරිහානියටපත් වෙන්නේ මිනිස්සු ළඟ තියෙන මනුස්ස ගතිගුණ මනුස්ස ධර්ම නැති වෙනවා. මිනිස්සු පංච දුස්චරිතයකින් යුක්ත වෙනවා. කාම රාග, දේශ රාග, පටික රාග වල මිනිස්සු මත් වෙනවා. මේ වෙන්න වෙන්න වෙන්න වෙන්න ආවශ්‍ය පිරිහෙන එන එක. එහෙනම් දැන් අද ඔයත් හිතලා බලන්න අපි කොච්චර හොඳ පිරිසක්ද? නේ? ඔයත් කොච්චර හොඳ පිරිසක්ද? මොකක් මොකක් නිසාද? කාම රාග වලින් අපි හිටියේ නෑ. ඒක නිසා ආයුෂ ලබනවා. තව අනාගතයට වෙන්න වෙන්න වෙන්න වෙන්න පින්වත්නි මිනිස්සු සමාජයේ අදම රාග වලින් මත් වෙන්න මත් වෙන්න වෙන්නේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. වෙන හේතුවක් නෙවෙයි කියන බුදුරජාණන් වහන්සේ. එහෙනම් ආයුක්කය මරණයටපත් වෙන ආයුෂ විඳලා කෙරවල මරණයටපත් වෙන්න වෙනවා. ගෙනාපු කර්මයේ තියෙන කර්මයේ කෙවල ඉවර වෙනවා. දැන් මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න කර්මයක් බලපාලා තියෙනවා. ඒ කර්මය වෙන කොනම්ම වෙලාවක ඉවර වෙනවා. එක්කෝ දහරාච මහන්තාච යේ බාලායච පණ්ඩිතා සබ්බේමච්ච වසං යන්ති සබ්බේමච්ච පරායන. ඒ කර්මය එක්කෝ බාල කාලෙදි ඉවර වෙනවා. දහරාජ කුඩා කාලෙදී. මහන්තාච ටිකක් තරුණ වියට ආවහම නැති වෙන්න පුළුවන්. යේ බාලයච පඬිතා. බාලයේද්ද පඬිතේද්ද කියලා නැහැ. සබ්බේ මච්ච වසං යන්ති සියලුම සත්වය මායාවේ වසඟයට යනවා. එහෙනම් පින්වත්නි ආයුෂ කෙලවර වෙනවා නම් කර්මයකින් කෙලවර වෙලත් මරණයටපත් වෙන්නේ පුළුවන්. න අන්තලික්කේන සමුජ්ජ මැද්දේ න පබ්බතානං පවරං පවිස්ස කියලා දහම උගන්වනවා ධම්මපදයක ගාතාව. පර්වතයක් යට හිටියත්, කළු ගලක් යට හිටියත්, මුහුද යට හිටියත්, මහ විශාල දුරක නෞකාවක ගිහිල්ලා හිටියත්, ඉහළ ආකාශයකට ගිහිල්ලා හිටියත් මරණයෙන් ගැලවෙන්න බෑ. මරණයෙන් ගැලවෙන්න බෙහෙත් නැහැ. එකම බෙහෙත තමයි නිවන් අවබෝධ කර ගැනීම. එතෙක් යන්න වෙනවා මේ ගමන. ඊළඟට බුදුහාඳුර මතක් කරන එක්ක කර්මයේ ගෙවල ඉවර වෙලා මැරෙනවා. ආයුෂය කර්මය දෙකම එකට වෙලා ගෙවිලා මැරෙනවා. පහනේ තෙලුත් තියෙනවා මේ තෙලුත් ඉවරයි තිලෙත් තිරෙත් ඉවරයි. දෙකම ඉවරලා පහන නිවිලා යනවා. බැරිද එහෙම වෙන්න? ඒක වෙන්න පුළුවන්. ෂණික මරණයටපත් වෙනවා කියනවා. ස්වභාවික විපත් වගේ. ආයුෂයක් තියෙනවා කර්මෙත් ගෙවිලි වෙර නැහැ. නමුත් ස්වභාවික විපත් වලින් මිය යන්න පුළුවන්. ඔබට අපිට බැරිද? මේ වන්දනාවේ ගියපු ඔක්කොම එකම වෑන් රතේ නැති වෙලා මැරිලා ගියපු මිනිස්සු හිටියා. කෝච්චි එකට ගිය මිනිස්සු එකපාර මැරිච්ච මිනිස්සු හිටියා. බස් එකේ ගියව 50 දෙනා එකපාරම බෝම්බයකට අහුවෙලා මැරිච්ච මිනිස්සු හිටියා. ඒක තමයි කියන බුදුරජාණන් වහන්සේ ෂණික මරණ. මේ අවස්ථා තුනකටපත් වෙන්න පුළුවන් මේ ශරීරයේ කලෙබරේ කියන උන්වහන්සේ. කොහොම අවස්ථාවකටපත් වුණත් මේක නිරත්තංව කලින් කරා. මොකද්ද කරන්නේ? මේක හරියට ඊවත දාපේ අයින් කරලා දාපු අරටුව නැති ගහක් වගේ කියනවා. ඔයත්තන්ගේ ගෙවල් වල තියෙනවනේ. මුවන්ගේ අංතට්ටු හරි ගෙනල්ලා පරණ බලවල ගහගෙන ඉන්න දැකලා ඇති වෙත්තනේ. මුවන්ගේ අංතට්ටු ගෝණන්ගේ අංතට්ටු ගෙනල්ලා ගෙදර ඇතුල් වෙන දොරටුව ළඟ ගහගෙන තියෙනවා. ඇත්තුන්ගේ දල ගෙනල්ලා තියන් ඉන්න මිනිස්සු කවිච්ච දෙපැත්තේ ලස්සනට තියෙන පන්සල් වලත් තියෙන. නේ? හොඳ කරුවල අරටු ගහකින් හොඳ ලස්සනට නිර්මාණ කරලා ඇඳන් හදලා උඩු වියන් තනලා ස්ටූල් හදලා මේස හදලා පිළිම හදලා මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? අරටුව තියෙන ගස් වලින්. හරි වටිනාකමක් දෙනවා. දැන් අපි වාඩි වෙලා ඉන්න ධර්මාසනයට වඳිනවා. මොකක් නිසාද? ඒ ලීයෙන් වැඩක් අරගෙන තියෙනවා පිදී යුතු දෙයක්. ගහක ලීයකින් හැදුවොත් බුදු පිළිමයක් මිනිස්සු වඳිනවා. බිම දාන්නේ නැහැ. හැබැයි පිළිමයක් තනන්න නැතුව විසික්කලා තිබ්බොත් වඳිනවද? වඳින්නේ නැහැ. කළු ගලක් විසික්කලා තිබ්බට කවුරුත් වඳින්නේ නැහැ. හැබැයි කළු ගලකින් පිළිමයක් හැදුවොත් මිනිස්සු වඳිනවා. ගිනි තියාගනි මිනිස්සු පිළිමයකට හානි කළොත්. ඒ තරම් හරි ශ්‍රද්ධාවෙන් ඉන්නවා. බුදුහාමුදුරු මතක් කරනවා පින්වත්නි අරටුව තියෙන ගහකට මිනිස්සු එහෙම කළාට මැරිලා විසිකපු කලෙබරේකට කවදාකවත් කරන්නේ නැහැ. අනේ මගේ තාත්තගේ අත කියලා කවුරුත් ගණන්ලා තියන් ඉන්නවද? කවුරුත් තියන් ඉන්නේ නැහැ. අනේ අපේ අම්මගේ දත් ඇඳ කියලා කවුරුත් ගණන්ලා තියන් ඉන්නවද? අපේ අම්මගේ නියපොතු ටික කියලා කවුරුත් ගණන්ලා තියන් ඉන්නවද? අපේ අම්මගේ කෙස් ටික කියලා කවුරුත් ගණන්ලා තියන් ඉන්නවද? පින්නත් මේක තමයි ජීවිතයේ ඇත්ත. අරටුව නැති කෙසෙල් ගසක් මහණනි විසික් කළ දාන්න යම් පරිදිද ඒ වගේ කිව්ව. කෙහෙල් කන කපා ගත්තට පස්සේ මුව ගත්තට පස්සේ මොකද කරන්නේ? කෙහෙල් ගහ මුලිනුයි මැදිනුයි අගනුයි කපල එතනම වට්ටලා දානවා. අය කවුරුත් කවදාකවත් කෙහෙල් ගහ අරන් එනවද ගෙදර? අනේ මේක මට කෙහෙල් කනක් දුන්නනේ. කවුරුත් කරන්නේ නැහැ කියනවා. අරටු නැති ගස් ඒ තැන්වල දාලා එනවා වගේ මහණෙනි මේ මනුස්ස ජීවිතයක් ගත කරපු මිනිස්සයාගේ කලෙබරේ කවුරු තරම් ඉන්නේ නැහැ. ඒකෙන් වැඩක් ගත්තොත් ගන්න යෝගාවචරයක් පමණයි කිව්ව. අනිත් සියල්ලෝම දිනෙක මොකද්ද කිව්වේ බුදුරජාණන් වහන්සේ? දාරට ගන්න තෙලියක් ඉවත් කළා වගේ ඉවත් කරලා දානවා කිව්ව. එහෙනම් මේ ඉවත් කරලා දාන ශරීරයෙන් අපි මොකද්ද කරගන්න ඕන? පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේ බුද්ධ කාලය තුල ඔබ මෙච්චර වටිනා ජීවිතයක් ලැබලා තියෙනවා නම් ඔබපත් වෙන්න උත්සාහ කරන්න ඕනේ මොකද්ද? සීලය රකින්න උත්සාහවන්ත වෙන්න ඕන කියනවා. ඔන්න පළවෙනි එක. මොකද්ද? සීලය රැක ගන්න උත්සාහ කරන්න ඕන. ජීවිතේ පරදුවට තබල සීලය රැක ගන්න ඕන. මොකක් නිසාද? සීලයේ විපාක මට තියෙනවා. ජීවිත අපේක්ෂාවෙන් සීලය කඩාගත්තු ජීවිතේ සදාකාලිකව පවතින්නේ නැහැ. ජීවිතයට වඩා මට වටින්නේ මොකද්ද? ශීලය. එහෙමයි පින්වත්නි සිල් රකින්න කියන්නේ. ඔන්න මේ ජීවිතය අස්තීර වෙච්ච ශරීරයක් තුළ ස්ථීර වෙච්ච දෙයක් ලබන විදිය තථාගතයන්න් වහන්සේ ධර්මයේ තුල අපට අවබෝධ කරවෙනවා. මහණෙනි සීලය රැක ගන්න කිව්වා. සීලය රැක ගන්න කියලා කිව්වේ පින්වත්නි මේ කයින් මේ සිතින් මේ වචනෙන් වෙන්න පුළුවන් වැරදි අඩුපාඩුකම් අපමණයි. රේණුකානේ චන්දවිමල නායකවරු මතක් කරන කෙලෙස් 1500ක් ඉපදෙන්න පුළුවන් කියනවා. මොකෙන්ද? එක්කෝ කයෙන්, එක්කෝ සිතින්, එක්කෝ වචනේ. මේන් මේක රැකගන්න කිව්ව සීලය ආරක්ෂා කරන්න. නිවැරදි කාය කර්ම කරන්න ඕන, නිවැරදි වාචික කර්ම කරන්න ඕන, නිවැරදි මනෝ කර්ම කරන්න ඕන. ඒකයි සීල් රකින්නවා කියලා කියන්නේ. අෂ්ටාංග සීලය තුල තියෙන එක නව සීලය තුල තියෙන එක, දස සීලය තුල තියෙන එක, උපසම්පදා සාමනීර සීලය තුල තියෙන මේක මොකද්ද? සිත කය වචනය කියන තුන්දර සංවර කරන විදිහ. එහෙම නැති වුණොත් එහෙම වැරදි කාය සංස්කාරයන් උපදිනවා. බුදුදහම උගන්වනවානේ අවිද්‍යා පත්‍ය සංඛාරා. එහෙනම් අවිද්‍යාව නිසානේ සංස්කාර ධර්ම රැස් කරගන්නේ. මොනවද සංස්කාර ධර්ම? කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා සංකාරපච්චය මොකද්ද? සංකාරපච්චය විඥාන ආන් එහෙනම් විඥානයක් කොතනදී හටගන්නේ මේ සංස්කාර නිසා? ඒක නිසා නෙවෙයිද? විඥානපච්චය මොකද්ද වෙන්නේ? නාම රූපනේ. එහෙනම් නාම රූප කොතනරි හටගන්න හේතුවක් වෙන්නේ අවිද්‍යාව නෙවෙයිද? අවිද්‍යාව නිසා නෙමෙයිද සංස්කාර රැස් කළේ? සංස්කාරවල විපාක නිසා නෙමෙයිද එහෙනම් නාම රූප වශයෙන් උපදිනකොට සත්‍ය උපදින කවුරු වෙලාද? එක්ක දිව්‍ය ලෝක දෙවි කෙනෙක් වෙන්නෙත් මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් වෙන්නේ අපායගාමී නිර්සත්වයක් වෙන්නේ තිරිසන් අපායක තිරිසන් යෝනික උපදින සත්වයක් වෙන්නේ මොකක් නිසාද ආහන් අර සංස්කාර ධර්ම රස කරපු දේ විපාක වශයෙන් ඒක නිවැරදිව කරගන්න නම් මොකද්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දුරු කරවන්න නම් සීලය තුල පිහිටන්න කියනු සීලවන්තයා තුල අවිද්‍යාව පහළ වෙන්නේ නැහැ එයා සිල් රකින්නවා ජීවිත අපේක්ෂාවකින් පින්වත්නි තොරව ජීවිතේ නෙමේ රකින්නේ මොකද්ද රකින්නේ සීලය බෙල්ල මගේ ගහලා ගියත් මම බොරු කියන්නේ මම ඇත්ත කියනවා මගේ ජීවිතේ නැති වුණත් කමක් නෑ මම සත්තු මරන්නේ නෑ මං සත්තුන්ට අබේ දාණය දෙනවා එහෙම සිල් රැක්ක පිරිස අපේ රටේ හිටියා සීහලට්ට කතාවේ තියෙන හරි ලස්සන කතා කෙටේරියක් අරගෙන කැලේට ගිය උපාසක මහත්තයෙක් කතාව ඇතු දන්නවා හරි සීලවන්ත පිරිස රකින්න ගියාම කියනවා පිඹුරු වේශයකින් ඇවිල්ලා වෙලාගෙන වෙලාගෙන යනවා කියන ඉනවට අතේ තියෙන කෙටේරිය හිතනවා නෑ උරහිස දක්වා විවුවොත් නම් කපලා දානවා උරහිස දක්වා බෙල්ල දක්වා වෙලාගෙන යනවා ඒ වෙලාවේදී කියනවා නෑ මේ සත්‍යය මැරුවොත් මට නිරේ උපදින්න වෙනවා කෙටේරිය අතේ තිබ්බොත් ඒක ක්‍රියාවට නම් වේ ඈතට විසික් කළා දානවා කෙටේරිය බලද්දි මේ කවුද ඇවිල්ලා තියෙන්නේ සක්‍රදේවේන්ද්‍රයා බැලුවා සීලය කොහොමද රකින්නේ කියලා. පින්වත්නි අපටත් ඒ විදිහමයි. ජීවිතය ආරක්ෂා කළ යුතුම දේ තමයි මොකද්ද? ශීලය. මේ ශරීරයෙන් වැරදි දෙයක් කරලා සැනසෙන්න බෑ. සීලය තුලම පිහිටන්න ඕන. ওই සීලයේ එක් අවස්ථාවකදී කඩාගත්ත තෙරණියක් හිටියා. ඒ තෙරණියට කිව්වා ඉසිදාසි කියලා. ඔයතෝ දන්නවා. ඒ තෙරණියගේ නම මොකද්ද? ඉසිදාසි. ඉසිදාසි දවසක් ඔය පින්නපාතේ ගිහිල්ලා දානේ අරගෙන බෝධි කියන සිල් කියන්නේ මේ මෙහෙණින් වහන්සේත් එක්ක රහත් උත්තමාවිය. ඉසිදාසි බෝධි දෙන්න රහත් මෙහෙණින් වහන්සේලා දෙන්න ගහක් යට වාඩි වුණා කියනවා. වාඩි වෙලා අහනවා ඉසිදාසිගෙන් ඔබ හරිය ලස්සනයි. මොන දැන් ප්‍රශ්නේ? හරි ලස්සනයි, හරි හරි ධනවත්, හරි කුලවත්. සාක්‍ය වංශිකයෙක් වශයෙන් ඔබ උපදුනාට පස්සේ මුළු භූමියටම කිව්ව වර්ණවත් වස්තුවක් කිව්ව ඔබ. ඊතරම් ලස්සනයි. අහනවා පැවිදි වෙන්න හේතු උනේ මොකක්ද කියලා. ඔන්න පින්වත්නි සීලේ කඩාගත් එකේ විපාක කියලා දෙනවා ඊට පස්සේ. අහනවා ඉසිදාසගෙන් බෝධි තෙරණින් වහන්සේ ඉසිදාස තෙරණියනේ ඇයි මහාන උනේ? ඊට පස්සේ කියන ඕන් අහගන්න කියන මහාන වෙන්න හේතුව කියනවා මගේ තාත්තා ඉතාමත්ම ධනවත් කෙනෙක් කියනවා. මගේ තාත්තා ධනවත්. මම හරීම ලස්සනට ඉපදුනා කියනවා. ඉපදිලා ඉන්නකොට තාත්තා කියන විශාල ධනවත් පවුලකින් මට මංගල යෝජනාවක් ගෙනාවා. දැන් මම ඔබට මේ කියන්නේ මොකද්ද? සීලය කඩාගත්තොත් විපාක දෙන විදිහ ගැන. කියනවා මම ධනවත් පවුලක ඉපදුනා රූමත් කාන්තාවක් කියලා මගේ තාත්තා ධනවත් සිටුවරයෙකුට මා විවාහ කරලා දුන්නයි කිව්වා. දුන්නට පස්සේ මම කවදාකවත් කියනවා මහත්තයාගේ කකුල් දෙක නොහොදා නින්දට ගියේ නෑ කියනවා. අද ඉන්නවද කියලා හිතලා බලන්න ඕනේ එහෙම අම්මලා. මහත්තයා කකුල් දෙක හොදලා තමයි නින්දට යන්නේ කියනවා. මහත්තයාගේ රෙදි පිරිදි දෙක මගේ අත් දෙකෙන්මයි හොදන්නේ කියනවා. ඉන්නවා කියනවා උදව් කරන සේවකයෝ සේවිකාව එයාලට දෙන්නේ නෑ. මහත්තයාගේ ඇඳුම් පැළඳුම් සියල්ලම සෝදන්නේ මගේ අත් දෙකෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා. මහත්තයාට ඕන කරන කෑම බීම සියල්ලම හදන්නේ මගෙන් කියනවා. මම හදලා දෙන්නේ. 16ක් වගේ මම මේ වැඩ කරන්නේ කිව්ව මහත්තයාට. මහත්තයාගේ වැඩට ගිහිල්ලා ගමනක් ගිහිල්ලා එනකොට මම පෙරමග ගිහිල්ලා පිහිට වෙනවයි කිව්වා. ඒ තරම් ආදරෙන් මම හිටියේ බෝධි මෙහෙණියනි කිව්ව කාටද? තමන්ගේ ස්වාමියාට. අංගුත්තර නිකාය 7 වෙනි පොතේ උගන්වනවා සප්ත භාර්යා සූත්‍රයේ අවසාන භාර්යා තමයි දාසි භාර්යා. දාසියක් වගේ බිරිඳක් ඉන්නවනම් ඒ පවුල හරි සැපවත්. කියනවා මම ඒ වගේ හිටියේ කියනවා කවුද? ඉසිදාසෙ. අනේ ටික දවසක් යනකොට මගේ මනුස්සයාට මාව දිරෙව්වේ නෑ කියනවා. අම්මට තාත්තට ගිහිල්ලා කිව්ව කෙනා මේ ගෑණිත් එක්ක ඉන්න බෑ මට මං යනවායි කිව්වා. අම්මයි තාත්තයි කියන මොකද්ද උඹට කරපු වැරද්ද? අපි ඇස් දෙකෙන් දකිනවා කියන ඉසිදාසෙන් උඹට සලකන විදිහ. පුදුමයි පුතේ උඹට මේ ගෑණි එපා කියන එක. මොකක්ද ඉසිදාසයෙන් වෙච්ච වැරද්ද කියලා අහනවා. අහනකොට කියනවා පින්වත්නි නෑ වැරද්දක් උනේ නෑ මට අල් දිරවන්නේ නෑ. පින්වත්නි ආපහු ඉසිදාසි කියනවා මොනව කරන්නද? ගෙදරට හිටපු ශ්‍රියාකාන්තාව ගෙදරින් ගියා වගේ දැනුණ කියන අම්මටයි තාත්තටයි. මොකද්ද? ඉසිදාසිව ඉවත් කරපේක. දැන් ගෙදර තියන් ඉන්න බෑ දුවනියක් විවාහ කරලා දෙනවා කියලා දෙවෙනි විවාහයකට යනවා. ගෙදර අම්මලා තාත්තලා කතා කරලා දෙවෙනි විවාහයක් ලෑස්ති කරනවා. අඩක් ධනෙ ඇති සිටු කුමාරයෙක් විවාහ කරලා දෙනවා. එද එක සැරයක් විවාහ වෙලානේ. අඩක් ධනෙ. දැන් මේ අඩක් ධනෙ ඇති සිටුවරයටත් ඒ විදිහටම සලකනවා කියන ඉසිදාස අඩුවක් කරන්නේ පා හොදනවා ඇඟ හොදනවා ඇඳුම් පිළිවෙල කරනවා හොදනවා කෑම හදනවා උයනවා කන්න දෙනවා සේවිකාවක් වගේ වැඩ කරනවා මේ මිනිස්සුත් මොකද කියන්නේ අනේ උඹත් එක්ක ඉන්න බෑ කියලා අයින් කරලා දාලා යනවා දැන් තුන්වෙනි මිනිස්සෙක් දැන් හොයන්න වෙනවා ඉසිදාසෙට තාත්තා ඒ වෙලාවේදී හිතනවා දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඉසිදාසිට බඳන්න වෙන්නේ කවුද? හිඟන්නේ. වීදියේක ඇවිදිනවා කියන. ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා හිඟන්නේ හොයා ගන්නවා. හිඟන්නට කියනවා උඹේ ওই පිත්තල තැටියයි උඹ එල්ලගෙන ඉන්න මල්ලයි දෙක පැත්තකින් තියලා මගේ දුව විවාහ කරගනින් කිව්වා. හිඟන්න හිතනවා හොඳයි කල්ල මරේ. මහ ධනවත් පවුලක කාන්තාවක් මට විවාහ කරලා දෙන්න එනවා. හිඟන්න කියලා නෙමෙයි දැන් ස්වාමියා. අර විදිහටම කියනවා පින්වත්නි සලකනවලු. හිඟන්න කියනවලු අනේ මේ ගෑණිත් එක්ක මට ඉන්න බෑ මට දීපම් මගේ පරණ බෙලෙක් පිඟානයි ඉල්ලගෙන ගිහපු මල්ලා 216 අයින් කළා දාලා යනවා හිඟාකන්. 216ට කලකිරෙනවා. 216 ගිහිල්ලා පැවිදි වෙනවා කියන මට ඒකයි පැවිදි වෙන්න හේතුව. දැන් මං රහත් උත්තමාවියක් කියනවා මට පුළුවන් කියනවා මේ අකුසල කර්මය මොකක්ද කියලා දැනගන්න. ආන් ඒ වෙලාවේදී සිදාස කියනවා මේට ආකල්පකානකට පෙර හොඳට යහපත් හිටපු පෞල් ජීවිතයක් මම විනාශ කළා. ඔන්න බලන්න කර්ම විපාකය. විනාශ කළා කියනවා. ඒ විනාශ කරලා කේලාම් කියලා කියලා කියලා පෞල් ජීවිතේ ભેද බින්න කළා. මට දැන් පෞල් ජීවිතයක් ගෙවන්න බෑ. පින්වත්නි ඔබ හිතන්නේ එහෙනම් මේ කර්ම විපාකයේ කොච්චර බලවත් එකක්ද? කොච්චර විපාක ගෙනල්ලා දෙන එකක්ද ඒ නිසා සීලයේ තුල කරන්නේ මේ කර්ම විපාක නවත්තන එක. වැරදි කාය කර්ම තුලින් විපාක දෙන දේවල් නවතිනවා නිවැරදි කාය කර්ම කළහම. බොරු කිව්වහම වෙන කර්මේ නවතිනවා සත්‍ය වචන කතා කළහම. නරක සිතුවිලි සිතුවහම වෙන විපාක හොඳ සිතුවිලි සිතුවහම නතර වෙලා යනවා. ඒ නිසා ඔබ සිතුවිලි ගොඩනගන්න බුද්ධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතියම දියුණු කරගන්න. අසුභයෙම වඩා ගන්න ආනාපාන සතියෙම දියුණු කර ගන්න. පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න පුරුදු කර ගන්න. දේවතානුසතිය වඩා ගන්න. මෛත්‍රී වගේ භාවනා දියුණු කරගන්න මනස තුලින් ඒක තමයි අපට ජීවිතේ පවතින. වැරදි කාය කර්මයක් ජීවිතේ කරන්න නෙමෙයි කරන සිතුවිල්ලක්වත් ගන්න එපා. ඒක තුල පින්වත්නි දුගතියක උපදින්න හේතුවක් වෙයි වැරදි දේවල් නිසා. තිරිසං අපායක ඉපදුණු කවුරු ගලව ගන්නද? പ്രേත ලෝකෙ ඉපදුණු දරුවා අපි කවර ගලව ගන්නද? පින් දීලා බෑ ගලව ගන්න പ്രേත ලෝකේ. ඒ නිසා අපි හැමෝම පින්වත්නි ජරාවටපත් වෙනවා ව්‍යාධියටපත් වෙනවා මරණයටපත් වෙනවා මේක ලෝක වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒ නිසා ඔයත් හැම දිනෙකම දැන් ජීවිතේ හරි කාලයක් අඩක් ගෙවලා ඉවරයි පුළුවන් තරම් ඔයත් සීලාදී ගුණ ධර්මයන් දියුණු කරගන්න පුළුවන් තරම් භාවනානුකූලව ජීවිතේ දියුණු කරගන්න අතහැරීම කියන එක ජීවිතේ පුරුදු කරගන්න දරුවන්ට මුණුබුරන්ට මිනිබිරියන්ට බැඳෙන්න යන්න එපා. පුළුවන් තරම් තමන්ගේ සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න. දැකලා ජීවිතේ දියුණු කරගන්න මරණ ධම්මෝ මේ මරණං මම මරණයටපත් වෙනවා. එහෙනම් සුගතිය තුල උපදින්න ඔය ඇත්තු මේ මනුස්ස ජීවිතය උත්සාහ කරන්න සෝවහන් තලයටවත්පත් වෙන්න. ඒක ඇති කියනව නෙවෙයි. සෝවහන් තලයටවත්පත් වෙන්නේ නැත්නම් නිරයට ගියොත් කවද ගැලවෙන්නේද? අයි ගලව ගන්න බෑ. අපට කවදායි බුද්ධ කාලයක් ලැබෙයිද? කවදා මනුස්ස ජීවිතයක් ලැබෙයිද? කවද මෙහෙම නිරෝගී සම්පත් ඇති උපදීද? කවද මෙහෙම දීර්ඝායු සම්පත් ඇති උපදීද? මේක හරියට මැණික් ගලකට වඩා වටිනවා. ඒ නිසා පින්වත්නි, සිත දියුණු කරගන්න උත්සාහ කරලා හැමදිනාටම භාවනානුකූලව ජීවිතේ පුරුදු පුහුණු කරගන්න රත්නත්‍රයේ ආශිර්වාදයේම සැලසෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාව ආශිර්වාදය අපි සිද්ධ කරනවා. ඉතින් ඔය ඇත්ත හැම දෙනෙක්ම අද මේ උතුම් ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරන්නට දායකත්වයේ දරන්නට යෙදුනේ. කොබේගනේ බමුණුගම පදිංචි ටීබී රංගනායක මහත්මයා ඇතුළු දූ දරු පිරිස සහ කුරුණෑගල දකුණු රවුම්පාරේ දෙවෙනි පටුමග පදිංචි මල්ලිකා අතපත්තු මහත්මිය ඇතුළු දූ දරු හැම දෙනෙක්ම අරමුණ වන්නේ දැනට වසර 72කට පෙර මිය පරලොව ගිය මව්තුමිය වෙන ආර්.එම්. පුංචිමණිකේ මෑණියන්ට සාවසර 40කට පෙර මිය පරලොව ගිය බීයන් පුංචි මුදියන්සේ පියතුමාට පින් අනුමෝදන් කිරීම සහ ඔබේගෙන විසූසීයේ තෙනකෝන් පියතුමාණන්ට සහ සීලවතී කුමාරී හා මේ මව්තුමිය ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලු සහෝදර සහෝදරයන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් අවබෝධ වේවා සලසෙත්වා කියන ප්‍රාර්ථනාවෙනුයි මේ උතුම් ධර්ම දානවය අතු සිද්ධ කළේ ඉතින් හැම දිනෙකට මේක හොඳ අවස්ථාවක් නේ. ජීවිතේ එකපාරක් කරගන්න පින්කමක් වෙන්න පුළුවන්. වාර්ෂයක් පාසා කරන පින්කමක් වෙන්න පුළුවන්. නමුත් ධර්ම දානය කියලා කියන්නේ නිවන් දකින්න අත්‍යවශ්‍ය වෙන පින්කමක්. බුදු කෙනෙක් ළඟට හමු වුණොත් එක වචනයක් ප්‍රකාශ කිරීම තුළද නිවන් දකින්න පුළුවන් ධර්ම දානය පිණි. ඒ නිසා ඔයත් සතුටු වෙන්න ඕන මහා කුසල ස්කන්ධයක් රැස් කරගත්තේ ඒක අකුරු වලින් වචන වලින් සීමා වලින් බුදුහාමුදුරු දේශනා කළේ නේ අනන්තං අප්පමෙයයන් කියන වචනෙන් උන්වහන්සේ මතක අනන්තයි අප්‍රමාණයි මේ පින්කමක් කරගත්තු ඇත්ත ඉතින් බුදුහාමුදුරු පාරමිතා පුරන කොට ඇත්තෝ දන්නවා අර විශාල පර්වතයක් ඉඳලා පල්ලෙහාට පැන්න මොකක් හොයාගෙනද දහම්සොඬ ජාතකයේ ධර්මයේ හොයාගෙන ඒ තරම් බෝධිසත්වවරු ධර්මයට කැමැති නෙක්ඛම්ම පාරමිතා උන්වහන්සේලා කන්ති පාරමිතා උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන පූර්ණණය කරන. ඒ නිසා ඔයත්තුත් මේ කලේ පාරමිතාවක් මේ උතුම් කුසල ස්කන්ධේ වැඩි හිටියොත් හැම දිනාටම නිරෝගී සුවදෙසාම උපකාර වෙත්වා කියන ආශිර්වාදය අපි සිද්ධ කරනවා. ඔයත් සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනෝ දේශක ආනන් වහන්සේට ධර්මදේශනා පවත්වන සියලුම මහා සංඝරත්නයට ඒ වගේම උන්වහන්සේලාගේ පවුල්වල හැම දිනාටම ඔයත් අංගේ පවුල්වල සිළු දූ දරුවන්ට නේද හිත මිත්‍රාදීන්ට සම්බෝධි විහාරයේ ගරු ස්වාමින් වහන්සේ අපේ පින්වත් උඹරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට රට ජාතිය සුරකෙන විරෝධා රණවිරුවන්ට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ආරක්ෂකන් සිසුළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාව යැත්තු සිද්ධ කරනු ධර්ම දේශනාවට සවන් දෙන අප සියලු දෙනාටමත් අද දින මෙම ධර්ම දේශනාව සඳහා පැමිණුණු සියලු දායක පින්වත් පිරිසටත් බුද්ධෝ මෙම බුද්ධෝත්පාද කාලයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මෙම උතුම් කුසල ස්කන්ධය ප්‍රාර්ථනාවක් පාරමිතාවක් ලෙසම උපකාර වෙත්වා කියන පින්වත් ප්‍රාර්ථනාව යතු සිද්ධ කරනු අපි ප්‍රාර්ථනා කරන ඔබේ ප්‍රාර්ථනා වගේ බොහෝ දුරකට නොගොස් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම අපට පුළුවන් නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබට ඒ කුසලයේ ආකාරයෙන් පූර්ණේ වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. විශේෂයෙන් පින්වත්නි අපි මේ ධර්මානුශාසනා පවත්තලා ලැබූ පින් කුසල් අපවත් වේව දහල පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරු. උන්වහන්සේ සිහිපත් කිරීම අපේ මනුෂ්‍ය ගතිගුණය. උන්වහන්සේ කළ කටයුත්ත නිසා තමයි ලෝක හැම කෙනෙක්ම දහමින් සැනසෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනෝ තුම් ධර්මානුශාසනාවේ කුසල ශක්තිය අපවත් වේව දහාල පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවන් පැලැණේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරු පානදුරි අරිය ධම්මනායක හාමුදුරු ඒ විතරක් නෙමේ වැලි විට අසරණ සරණ සරණං කර සංඝරාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු අපවත් වේව දහාල ත්‍රිනිකායක අති පූජනීය මහා නායක මායිම් පානන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නේ මේ උතුම් පින් කුසල අනුමෝදන් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ධර්මය ආරක්ෂා කරගනිමින් ලෝකය ආරක්ෂා කරගනිමින් සීලාදී ගුණ ධර්මයන් පූර්ණේ කරමින් සීලවන්තව වැඩ සිටින අපේ අතිගෞරවනීය මහා සංඝරත්නය මහානායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු අනුනායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මයි ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අවසරයි අමනුගම රාජගුරු විපස්සනායක ආමඳුරතුළු මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උන්වහන්සේලාගේ පාරමී ධර්මයන් පුරන්නට මේ උතුම් කුසලය පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා අපි රැස් කරගත් සීල පින් කුසල් පින් කැමැති දෙවියෝ අනුමෝදන් කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා යන සත් ප්‍රාර්ථනාවත් ධර්මානුශාසනාවට සවන් දුන් ලෝක හැම දෙනා නමින් මේ පරලොව ගිය දායකත්වයේ දරුව ඔබ හැම දෙනා නමින් මේ පරලොව ගිය සියලු ඥාතීන් උතුම් නිවනින් සැනසීම ලබත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා ආකාසත්තා චබුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛං තුමන් පරන්ති දේවෝ වස්සතු කාලේන සස සම්පatti චුත පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස නිච්ඡං වෘද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවං නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච සත්තු නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු පින්වත්නි පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් සාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදුන හද පවත්වා අනුමෝදන් කරමු සාදු සාදු සාදු පින්වත්නි එත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන ආ මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.